කල්යාණ මිත්‍රවරුනි මිනිත්තු කිහිපයක නිහඬතාවය ඇය ගණනාවක වෙහෙස දුරු කරනවා. ඇය ගණනාවක තෙහෙට්ටුව හෝරා ගණනාවක වරුවක මානසික විඩාව නැති කරනවා. හරියට ඊටාම උෂ්ණ දවසක සිහිල් දිය ගතේ පැවරෙනකොට ස්නානය කරාම දැනෙනවනේ කායික මානසික නැවුම් බවක් අර ඉතෙක් වෙලා තිබුණු කායික වෙහෙස ඒ කායික තෙහෙට්ටුව විතරක් නෙමෙයිනේ නැති වෙන්නේ. හිතටත් දැනෙනවානේ අපේ ලොකු සැහැල්ලුවක් ප්‍රබෝධයක්. අන්න ඒ බඳු නැතිනම් ඊටත් වඩා ගැඹුරු ආස්වාදනීය නැවුම් බවක් ප්‍රබෝධයක් ඒ වගේම සැහැල්ලුවක් අපේ හිතටත් ගතටත් ලබා දෙනවා මේ මිනිත්තු කිහිපයක නිහඬතාවය දිගින් දිගටම දිගින් දිගටම වැඩ කරන්නට පුරුදු වුණු පුද්ගලයෙකුට අමාරුයි නිකන් ඉන්න ඒ නිසායි ඔය නිමාඩු දවස්වලත් මොනවා හරි වැඩ අපි දාගන්නේ. වෙනත් ප්‍රායෝගික හේතු තියෙනවා නමුත් ඒ ප්‍රායෝගික හේතු අතර ඇයි කෙනෙකු විස්රාම ගියාට පස්සේ වැඩ කරන්නට හිතන්නේ ඊට එක හේතුවක් වන්නට පුළුවන් අර දිගටම දිගටම දිගටම ක්‍රියාත්මක වුණු මේ Taman නැමැති යන්ත්‍රය නතර කරගන්න බැරිකම අප අනිත් හැම යන්ත්‍රයකටම විවේකයක් විරාමයක් ලබා දෙනවා මිනිසුන් විසින් හැදූ ඔය හැම යන්ත්‍රයකටම අප විරාමයක් දෙනවා, විවේකයක් දෙනවා අපි හදපු. නමුත් ඒ ලෝකයේ එදා මෙදා තුර ඔය සියලුම යන්ත්‍ර හැදූ මිනිස්යා කියන යන්ත්‍රයක අපි විවේකයක් දෙන්නේ නැහැ. ඉතින් අපට අවශ්‍ය වෙනවා මේ වැඩ කරන ගමන්ම ඒ දැනෙන මහන්සිය ඒ නිසා අපි දිගින් දිගටම විඩාවටපත් වීම කොහොමද අඩු කරගන්නේ කියන්නේ કૃතිම උපක්‍රම. විවේක ගන්න එක වෙනුවට કૃතිම උපක්‍රම අප සොයනවා. සමහර විට බෙහෙත් වෙන්නත් පුළුවන්. විවිධ අභ්‍යාස වන්නත් පුළුවන්. දැන් ඒම ඒ කාරණේම අදාළ වෙනවා අපේ මේ කතාවට අපි ඇහුම්කන් දෙනවා අප කතා කරනවා ඒ දෙකනේ සාමාන්‍යයෙන් වෙන්නේ කතාවේදී එක්කව පහන් ඉන්නවා නැතිනම් අප කතා කරනවා අහන් හිතියත් කතා කරත් ඒ දෙකේදීම අපේ හිත මේ වචනත් එක්ක දිගටම දිගටම දිගටම වැඩ කරනවා. හිතේ කතාව දිගටම යනවා. ඒ හිතේ කතාවේ අර්ධ ප්‍රකාශනයක් විතරයි මේ කටින් කෙරෙන කතාව. ඒ මුළු හිතේම කතාව වචනයට පෙරළුවොත් ඒ උමතුවක් බවට පත් වෙයි. ඉතින් අප නිහඬව ඉන්නට ප්‍රශ්නයක් නිසා නෙවෙයි ප්‍රශ්නයක් ඇති වුනහම කෙනෙක් නිහඬවන්නට පුළුවන් තවත් කෙනෙක් එක්ක තියෙන මිත්‍රත්වයේ පළුදු වුනහම ඒ තැනත්තායි ඉදිරියේ නිහඬව ඉන්නට පුළුවන් වෙනත් ගැටලුවක් ආවහම සමහර විට අප්‍රසන්න වාතාවරණයක් නැද කෙනෙකු තමන්ගේම නිවසේ හෝ කාර්යාලයේ නිහඬව ඉන්නට පුළුවන් හැබැයි ඒ නිහඬතාවය අප්‍රසන්නයි. ඒ නිහඬතාවය තුළ අපි කතා කරනවා. මොනවද කතා කරන්නේ? ඒ නිහඬතාවය තුළ අප අමනාපය ප්‍රකාශයටපත් කරනවා. අමනාපය කතා කරනවා. අප කටින් කතා නොකළ නොකරන ඒ කාලය තුළ දිගින් දිගටම දිගින් දිගටම අර නොරික්තුම් භාවය හඳ නගා මුරගගා දෝංකාර දෙමින් Tamanගේ නොරිස්සුම් බව ප්‍රකාශ කරනවා මේ මුළු ගෙදරටම, මේ මුළු කාර්යාලයටම. එයයි ඇත්ත. ඉතින් ඒ නිස්සබ්දතාවයේ කෙනෙකු සමග අසමගියකදී කෙනෙකු සමග විරුද්ධ වීමකදී ඒ අප දක්වන නිස්සබ්දතාවය සැබෑ නිස්සබ්දතාවයක් නෙමෙයි. ඊට වැඩිය හොඳයි කතා කරන්නේ. ඊට වඩා හොඳයි ප්‍රශ්නේ කිව්වනම් ඊට වඩා හොඳයි ඔබත් සමග මා කතා කරන්නට කැමති නෑ කියා අවංකවම Tamange ඇත්ත ප්‍රකාශ කළාද ඊට වඩා හානියක් වෙනවා අර නිහඬතාවය අර අමනාපය තරහ නොරිස්සුම් බව කලකිරීම අප්‍රසාදය මේ සියල්ල එකට එකතු වෙලා අර නිස්සබ්දතාවය නැමැති ඒ මාධ්‍ය තුල කරන මහා කෑගැසීම. ඒක ඇහෙනවා. අප කාටත් ඇහෙනවා. කෙනෙක් නිහඬව ඉන්න විට අප දන්නවා එයා ඉන්නේ අමනාපයෙන් මේ තරහ. ඒ තරහ අපිට දැනෙනවා, ඇහෙනවා. අපිට ඒකෙන් බේරෙන්න බෑ. මීට වසර 15කට විතර කලින් මහනුවර කියන එක වැඩිහිටි නිවාසයක සතිපතා භාවනාවට ස්ථාන වගේක් කළා. එතෙන්දී එතන හිටියා එතන ඉන්න හුඟක් ඒ කාලේ හිටිය හුඟක්ම වයසක අය, අසරණ අය, විවිධ රෝග නිසා, වයස නිසා සහ යම් යම් හේතු නිසා අසරණ භාවයටපත් වුණාට ඉතින් සමහර අයට ඇවිදින්න බෑ සමහර අයට කන් ඇහෙන්නේ සමහර අයට කතා කරන්න බෑ ඇස් පේන්නේ මේ වගේ දුර්වලකම් සහිත මෙතෙන්දී මේ තරහ ගැන දවසක් ඒ සාකච්ඡාවකදී කතා කරනකොට එතන හිටියා අන්ධ මහත්මේ ඒ මහත්මයා කියනවා මට පේන්නේ නැහැ. ඒ නිසා මා දන්නේ ඇත්තටම මෙතන කවුද ඉන්නේ කියලා. හැබැයි ඉතින් මේ ඉන්න 25ක් අතර මයිත් එක්ක හුඟක් හිතවත් අය ඉන්නවා නිතර කතා බහ කරන අය ඉන්නවා ඉතින් එහෙම කෙනෙක් ළඟට එනකොට මම දන්නවා මේ හවල් තැනක තමයි එන්නේ කියලා සමාජ අධිපත්‍යයෙන් වෙන්න පුළුවන් සමහර විට කතාවෙන් වෙන්න පුළුවන් අඳුරනවා. හැබැයි ඊට වඩා වැදගත් කාරණේ තමයි එහෙම කෙනෙක් මෛත්‍රික තරහ වුණොත්. ඉතින් එක තැනක ඒ වගේ පිරිසක් ඉන්නකොට ඒක සාමාන්‍ය දෙයක් ඕන වුණ අතර ගැටුම් ඇති වෙන එක. කෙනෙක් මෛත්‍රික තරහ වුණොත් ඒ තරහ වෙච්ච කෙනා මා අසල සිටින විට මට දැනෙනවා. ඇවිදිනවා නොඇසුණා. කතා නොකලත් එහෙම කෙනෙක් මගේ ඉදිරිපසින් හෝ පසුපසින් වම්පසින් හෝ දකුණුපසින් මා අතලම සිටිනවා නම් මා දන්නවා ඒක නැත්තා සිටින බව. මට ඇහෙන්නේ නැහැ කිසිවක්. ඒ කතා කරන කිසිම වචනයක් ඇහෙන්නේ ඇවිදීම ඇහෙන්නේ නැහැ. හුස්ම ගැනීම ඇහෙන්නේ නැහැ ඒක නැත්තගේ. නමුත් නමුත් මට දැනෙනවා තරහක් මා අතල තියෙන බව. ඒක මගේ ඇඟට දැනෙනවා, මගේ හිතට දැනෙනවා. කොහොමද ඒ දැනෙන්නේ? කොහොමද ඒ තැනත් අඳුනගන්නේ මේ අහවල් කෙනා ඉන්නවා කියලා? එයාට ඇහෙනව තරහ. අප සාමාන්‍යයෙන් හිතනවා විශ්වාස කරනවා එක් ඉන්ද්‍රියක් දුබල වෙනකොට තවත් ඉන්ද්‍රියන් ඊට වඩා ඒ අඩුව පුරවන්නට ප්‍රබල වෙනවා කියලා. සමහර විට අන්ධ අයට මේ ශ්‍රවණේන්ද්‍රිය ඇස් පේන අයට වඩා සංවේදී වන්නට පුළුවන්. කොහොම හරි අර ඒ අන්ධ ඒ භාවනා කරන්නට උත්සාහ කරපු ඒ මහලු ඒ සීයට ඇහෙනවා ඒ සීයා ගැන කවුරු හරි තරහෙන් ඉන්නකොට ඒ තරහ කතා කරනවා. ඒ තරහ කෑ ගහනවා. ඒ තරහ ඉදිකටු අනිනවා වගේ ඇඟට අනිනවා. ඇහෙනවා. දැනෙනවා. අන්ධ අප අන්ධ නැති වුණත් අන්න ඒ සංවේදීතාවය අපට ටිකක් හරි ඇති. අනිත් අය කෙරේ අප දන්නවා. ඒ විතරක් නෙවෙයි අප නිහඬව සිටින විටත් අනිත් අයට අඳුර ගන්නට පුළුවන්. මේ නිහඬතාවය තුල මේ තැනැත්තා මට මත තියෙන අකමැත්ත ප්‍රකාශ කරනවා කියලා. ඉතින් අපි එහෙම නිහඬව ඉන්නවා. ඒක නිහඬතාවය. ඊළඟ නිහඬතාවය තමයි අප අප තුලම කලකිරීමටපත් වුනහම ඉන්න නිහඬතාවය. අප පරාජිත තත්ත්වයකටපත් වුනහම කිසියම් හේතුවක් නිසා හරි බලාපොරොත්තු දිගින් දිගටම කඩ වුනහම ඔන්න ඒත් අපි අනිත්‍යයේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි ඒ මගේම දුර්වලකමක් වන්නට පුළුවන් මට උත්සාහ කරනවා ඒ සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ ඉතින් එහෙම විභාගයක් අකමැත් වුණාම වෙන බලාපොරොත්තුවක් හද වුණාම සම්බන්ධතාවයක් නැති වුණාම කොහොම හරි අප තමන් තමන්ගේ ලෝකයේ තුලම පරාජිතයෙකු බවට පත් වුණාම ඒ කියන්නේ තමන්ගේම විනිශ්චයන්ට අනුව වෙන කවුරුවත් කියන්නට ඕනේ තමන්ගේම විනිශ්චයන්ට අනුව තමන් අසමර්ථයේ බවට පත් වුණාම අන්න එතෙන්දිත් තමන්ගේ කතරදිනවා කතා කරගන්නට බැරි කෙනෙකු බවට පත් වෙනවා ඒ ඇත්තටම ඒ කෙනෙකුට කතා කරන්නම බැරි වෙන්න පුළුවන් කාලයකට. ඒ ඒ ඒ අසමර්ථ භාවය පිළිබඳ ඒ ප්‍රබල බලපෑම මනසේ තියෙනකල් අවශ්‍ය වුණත් කතා කරගන්න බැරි වෙන්න පුළුවන්. తాවකාලිකව කෙනෙකු ගොළුවන්නට පුළුවන්. කෙනෙකු ගොළු කරන්නට පුළුවන්. දෙතනත් එතන වෙනසක් අපිට පේනවා අර දැන් අර මුලින් කියපු කෙනා ඉන්නේ අප්‍රසාදයෙන් අප කෙරෙහි හරි වෙන කවුරු හරි කෙරෙහි දැන් මෙතන මේ තැනත්තා නිහඬ වෙ ඉන්නකොට ඒ නිහඬතාවය තුළ ඒ තැනත්තාගේ ධම්නස ප්‍රකාශ කරනවා. එයත් අප දන්නවා. අපිට පේනවා මේ මෙහෙම කම්බුලට අත තියාගෙන බලාගත්ත අපේ බලාගෙන මේ ඉන්නේ මුණ කලු කරගෙන මේ කවුරුවත් එක්ක තරහට නෙමෙයි ඒ යාටම යාව එපා වෙලා කියන ඒ ඒ නිහඬතාවයක් නිහඬතාවයක් නෙමෙයිනේ. එතන දුක කතා කරනවා. ඒ නිහඬතාවය තුළ ධම්නස අවපීඩනය කතා කරනවා. අසහනය කතා කරනවා එතන. ඉතින් ඒ අවත පරිසරය ප්‍රසන්න නැහැ අර මුල් පරිසරයත් ප්‍රසන්න නැහැ. අර විදිහට තරහින් කෙනෙක් නිහඬව සිටින විට ඒ තනත්තා වටා ඒ වෛරයේ රැළි ඒ අමනාපයේ තරංග ගමන් කරනවා. ඉතින් ඒ පරිසරය ප්‍රසන්න නැහැ. ඒ ගෙදර ඒ කාර්යාලය ප්‍රසන්න නැහැ. ඒ වගේම කෙනෙකු අර විදිහට අපහානයටපත් වෙලා පරාජිත තත්ත්වයටපත් වෙලා කතා කරගන්නට බැරි තත්ත්වයකටපත් වෙලා ධාරයට කතා කරන්න පුළුවන් මෙයාට බැරි නිසා නිහඬව සිටින විට ඒ තනත්තා ඒ ඒ තනත්තා වටා අර අපහානයේ තරංග නිකුත් වෙනවා. ඉතින් ඒ පරිසරයක් ප්‍රසන්න නැහැ. ඒ ගහකොළ වුණත් නැලවෙන්නට පුළුවන්. එතන අඳුරු තැනක් බවට පත් වෙනවා. මූසල තැනක් බවට පත් වෙනවා මේ නිහඬතාවය. මේක තමයි ඇත්ත. දැන් මෙබඳු නිහඬතාවයන් දෙකක් අප සාමාන්‍යයෙන් අත්දකිනවා. දැන් ඒ නිහඬතාවයන් දෙකම නිහඬතාවයන් නොවන බව අවබෝධ කර ගනිමින් වඩාත් අර්ථවත් වූ ඒ තමන්ට නිහඬව සිටින කෙනාට ප්‍රයෝජනවත් වෙන නිහඬතාවයක් පිළිබඳව භාවනාව කතා කරනවා. දර නිහඬතාවයයි දෙකම ඒ තැනකට වැඩක් නැහැ. ඒ තැනැත්තට එහෙම නිහඬව හිටියා කියලා ලැබෙන ප්‍රයෝජනයකුත් නැහැ. තව තවත් Taman කායිකවත් රෝගාවා රෝග වලට ලක් වෙනවා. මානසිකවත් Taman පසුබෑමකට ලක් වෙනවා. Tamanගේ වැඩත් පාළු වෙනවා. ඒ විතරක් නෙමෙයි Taman අවශ්‍ය පරිසරයක් අප අඳුරු තැනක් බවට අප්‍රසන්න තැනක් බවට පත් කරනවා. ඉතින් ඒ බලපෑම අනිත්‍යයටත් දැනෙනවා. ඒ අයගේ සිතත් නරක වෙනවා. ඒ අයගේ සතුටක් නැති වෙලා යනවා. ඒ අය තුළ තියෙන උද්‍යෝගයක් නැති වෙනවා. සුහදතාවයේ සහ මෛත්‍රියක් නැති වෙලා යනවා. දැන් ඊට වඩා ඊට වඩා අත්වස්තු ඊට වඩා ප්‍රසන්න වූ මිත්‍රත්වයේ ප්‍රකාශ කරන සතුට කතා කරන නිහඬතාවයක් තියෙන බව භාවනාව පැහැදිලි කරනවා. අන්න ඒ බඳු නිහඬතාවයකට තමයි මේ භාවනාව තුළින් ඔබත් මාත් පිවිසෙන්නේ. කෙබඳු නිහඬතාවයකටද සතුට කතා කරන්නේ. මිත්‍රත්වය මිත්‍රත්වයේ තරංග මෛත්‍රියේ තරංග ප්‍රකාශ වෙන නිහඬතාවයක්. එතන කතා කරනවා හැබැයි ඒ කතා කිරීම තුළ කාටවත් ප්‍රශ්නයක් නැහැ. Tamanට ප්‍රශ්නකුත් නැහැ, අනිත් අයට ප්‍රශ්නකුත් නැහැ. ඒ නිහඬතාවය තුළ අන් අයට Tamanට විතරක් නෙමෙයි අනිත් අයටත් කිසියම් සහනයක් දැනෙනවා. කායිකවත් දැනෙනවා මානසිකවත් දැනෙනවා. ඒකේ ගහකොළ වලට පවා දැනෙන්නට පුළුවන්. ඒ හැම දිට්ඨියකටම දැනෙන්නට පුළුවන්. එහෙම කෙනෙකු කාලයක් සිටියොත් සිටියම් තැනක කෙනෙකු මේ හිස් තැනට ගියත් කිසියම් ප්‍රසන්න භාවයක් කිසියම් ජීවයක් Tamante උරා ගන්නට පුළුවන්. ඒ වගේම අර කලින් කතා කරපු විදිහේ අවස්ථාවලදී ඒ තනත්තෝ ඒ ස්ථාන වලින් නැති වෙලා ගියත් පිවිසන කොටක් දැනෙනවා කිසියම් මූසල බවක් අඳුරු බවක් අප්‍රසන්න බවක් දැන් මූලික වශයෙන් ඒ නිසා ආර්ය නොවන නිහඬතාවයක් සහ ආර්ය නිහඬතාවයක් වශයෙන් මේ නිස්සබ්දතාවයේ කොටස් දෙකකට භාවනාවේදී බෙදනවා ධර්මයේදී බෙදනවා මේ පිළිබඳව විවිධ පැති වලින් අප වරින් වර වරින් වර කතා කරලා තියෙනවා. ඉතින් මේ මුලින් කතා කරේ ආර්ය නොවන නිහඬතාවය. කවුරුත් කතා කරන්නේ අන්න ඒ නිහඬතාවය ගැන. ආර්ය නොවන නිහඬතාවය. කට පියාගෙන ඉන්න. විවිධ හේතු නිසා අප කැමති කට පියාගෙන ඉන්නවට අනිත්‍යයි. විවිධ හේතු නිසා විවිධ හේතු වල බලපෑම නිසා අපට සිද්ධ වෙනවා කට පියාගෙන ඉන්න. හැබැයි ඒ ඒ නිහතතාවයන් ආර්ය නිහතතාවයන් නෙමෙයි. ඒක කුමක්ද මේ ආර්ය නිහතතාවය කියන්නේ? ඒ ආර්ය නිහතතාවයේ තුල මෛත්‍රිය ඒ කියන්නේ කවුරුවත් එක්ක තරහ වෙලා නෙමෙයි එතනත්ත කතා නොකර ඉන්නේ. ওই භාවනාවට එන්නේ නැතිනම් භාවනාවට වාඩි වෙන්නේ දෙනෙක් තියාගන්නේ මේ කවුරුවත් එක්ක තරහට නෙමෙයි. මේ පේන රූපත් එක්ක තරහට නෙමෙයි අප ඇස් දෙක තියාගන්නේ. අපේම දෙනුවන් අදවන් කරගන්නේ ඒ රූපත් එක්ක තියෙන අමනාපයකට නෙවෙයි. නෑ කිසිම තරහක් නෑ. මොනවා එක්ක තරහ වෙන්නද? ඔය පිටියත් එක්ක තරහ වෙන්නද? ඔය ගහක් කොළක් එක්ක තරහද නෑ. එහෙම කිසිම තරහකට නෙමෙයි භාවනාවේදී අපි මේ ඇස් පහකන්නේ. ඒ උදව්වක් නිසා. එපමණයි ඒ ඒ අපේ තියෙන ප්‍රශ්නයක් නිසායි අපි මේ අස් සහගන්නේ. ඒ රූපවල තියෙන ප්‍රශ්නයක් නිසා නෙවෙයි. ඒ ආකල්පේම භවනාවට අප එළඹෙන ආකල්පේම ආර්ය සංකල්පයක් බවට පත් වෙන්න ඕන. මොකද ආර්ය සංකල්පය කියන්නේ අපිට ලෝකයක් එක්ක ප්‍රශ්නයක් නැහැ. කවුරුවත් එක්ක ප්‍රශ්නයක් විසඳගන්න නෙමෙයි මම මේ ඇස් දෙක වහගන්නේ. කිසිම කෙනෙකු සමග තියෙන මොනම ආකාරයේ හෝ ගැටලුවක් කට උත්තර හොයන්න නෙමෙයි මම මේ ඒ තැනත්තන් එක්ක අසම්බන්ධ වන්නේ. එහෙම එකට නෙමෙයි. පවතින ඔය ක්‍රියාකාරීත්වය ටික ටික අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ගියාම පවතින කිසියම් පවතින දෙයක් ඉතුරු වෙයි ඒ හේතුඵල සම්බන්ධයට යටත්ව කියන්නේ සදාකාලික දෙයක් නෙමෙයි ඔය බාහිර ක්‍රියාකාරීත්වයන්ගේ අඩුවීම තුළ කිසියම් හිස් භාවයක් ඉතුරු වෙයි අවකාශයක් ඉතුරු වෙයි බොහෝම සතුට තියෙන ඒ වගේම බොහොම නිදහස තියෙන විවේකයේ තියෙන ඉතින් එහෙම එහෙම අවකාශයක්, එහෙම ආලෝකයක්, එහෙම නිදහසක් රැගෙන එහෙම එකක් එහෙම අවස්ථාවක් තියාගෙන අපි ඒ ඉඩ මේ අමනාපයෙන් මේ දුම්නසින් පුරවගෙන වචන වලින් පුරවගෙන අප අපවත් වෙහෙසටපත් කරනවා අප අන් අයවත් වෙහෙසටපත් කරනවා ඒක තමයි අප ජීවත් වෙනවා කියලා කරන්නේ බොහෝ විට දැන් මේ ජීවත් වීම තුළ අපි දැන් නිින්ද ගැන පොඩ්ඩක් අවධානය යොමු කළොත් බලන්න මේ නිදිමත කියන දේ මේ නිදිමත කියන්නේ මොකද්ද? ඒක මතක්, මත්වීමක්. දැන් කෙනෙකු මත් වුනහම කිසියම් මත්ද්‍රව්‍යයකින් මත් වුනහම ඒ තැනත්තාගේ ඉන්ද්‍රයන්ට මොකද වෙන්නේ? ඇහෙන එක අඩු වෙන්න පුළුවන්, කියන දේ නෙමෙයි ඇහෙන්නේ. දිගින් දිගට යමක් අහගෙන ඉන්නට බැරි වෙනවා. ඕන කමකුත් නැති වෙනවා. යමක් දිහා බලාගෙන ඉඳත් බැරි වෙනවා, ඇස්තිය වෙනවා. ඒ දැක්කත් ඒ මොනවද පේන්නේ කියන එක පැහැදිලි නෑ. විකෘති වෙනවා. අනිත් ඉන්ද්‍රියනොත් ඒ වගේ. රහාරියට දැනෙන්නේ මතකයේ හරියට වැඩ කරන්නේ නැහැ. ඒක තමයි මත් වුණාම ස්වභාවය. මත් වීම කියන්නේම ඔය තත්වයේ. මත්වීමෙන් සිද්ධ වෙන්නෙම කෙනෙකු ලෝකයක් එක්ක තියෙන සම්බන්ධය විකෘති කරලා දානවා. ඒක අඩපණ කරලා දානවා. ඒක අක්‍රියාකාරී කරනවා. ඒ කිරීමට තමයි මත්වීම කියන්නේ. දැන් ඒ මද්ද්‍රව්‍යයේ නොඋනට මේ නිදිමතෙනුත් අප ඒ විදිහට හැමදේම මත් වෙනවා. ඇයි ඇයි මේ යාන්ත්‍රණය හදලා තියෙන්නේ අපව නිදි කරවන්නට? වෙන මොනවාවත් නිසා නෙමෙයි ඔය නිින්ද කියන එක ඔය නිදිමත කියන එක ආවේ නැත්නම් අප නිදාගන්නේ නැහැ. ඔය විදිහට තවදුරටත් අපිට රූපවාහිනිය දිහා බලන් ඉන්නට බැරි වෙනකොට ඇස් දෙක වැහෙනකොට අප නිදා ගන්නවා. තවදුරටත් අපිට කෙනෙකු සමග කතා කර කර ඉන්නට බැරි වෙන මට්ටමට අපේ ඇහෙන එක අඩු වෙලා යනකොට ශක්තිය නැති වෙනකොට නිදිමත කියන්නේ ඒකනේ නිදිමතින් අප වැහෙනකොට අන්න අපි නිින්දට යනවා කොහොම හරි කෝපි දීලා නවත්තන්න බලනවා. බැරි මතන නිින්දට යනවා. ඒතර මේ බලහත්කාරයෙන් අපව නිහඬ කිරීමක් තමයි නිදි නිදිමතෙන් කරන්නේ. බොහොම බලහත්කාරයෙන් අපේ කැමැත්තෙන් නම් නෙමෙයි නිදාගන්න අපි කැමති. නමුත් ඒ ඊට වැඩිය අප රසවත් දෙයක යෙදিলা සිටිනකොට නිදිමත ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා නිදි කිරා වැටිලා ඇස් දෙක පියවිලා බලන්න කොපමණ බලහත්කාරයෙන්ද අපව නිහඬ කරන්නේ. ඉතින් ඇයි මේ බඳු බලහත්කාරයෙන් අපව නිහඬ කරන විදිහේ සැකස්මක් මේ මිනිසා නැමැති යන්ත්‍රය තුළට ඇතුල් කරලා තියෙන්නේ. එහෙම නැතිනම් අපි නිදාගන්න එකක් නැහැ. අප දෙන එකක් නැහැ විවේකයක් අපේම ජීවිතේට. එතකොට අප නිහඬව සිටින එකක් නැහැ පැය කීපයකටවත්. දැන් නිින්ද තුල අප නිහඬව සිටිනවා එක්තරා මට්ටමකින්. ඒ නිහඬතාවය අවශ්‍යයි විවේකයේ සඳහා. ඒ නිහඬතාවය අත්‍යවශ්‍යයි නැවතත් අලුත් දවසක අලුත් කටයුතු අලුත් ශක්තියකින් කරගෙන යන්නට. දැන් ඒ සියලුම පසුබිම මැද මේ භාවනාවේදී මොකද්ද වෙන්නේ? මේ කාරණේ හරි වැදගත්. ඒ වාඩි වෙනකොටම අප හුඟක් වෙලාවට හිතන්නේ මේ භවනාව කියන එක පටන් ගන්න වාඩි වෙලා වහගෙන ඒ ටික ඔක්කොම කරලා ඉවර වෙලා තමයි භවනාව පටන් ගන්නෙ නෑ. ඒ වාඩි වෙනකොටම ඒ වාඩි වීම තුලම ඇයි මම වාඩි වෙන්නේ? ඇයි වාඩි වෙන්නේ කියන ප්‍රශ්නේ හරි වැදගත්. ඇයි මේ භවනාව තමයි සක්මන් කරන්නේ? ඒක හරි වැදගත්. ඒ ඉරියව්ව අප පාවිච්චි කරනවා කුංචි උපකාරයක් විදිහට. වෙන මොනවත් නිසා නෙමෙයි. මේ ඉරියව්ව කියන එක අපේම මානසික විවේකය ලබා ගන්නට කුංචි උපකාරයක්. මහායෙන් දුවනවට වැඩිය, දඟල දඟල ඉන්නවට වැඩිය, මෙහෙම එක ඉරියව්වක ටිකක් වෙලා වාඩි වෙලා ඉන්න එක නැතිනම් හිමිහිට සක්මනේ යෙදෙන එක උදව්වක්. එතකොට මේ පුංචි උදව්වක් ගන්නයි මේ ඉරියව්වකට එන්නේ අපි. වෙන මොනවත් නිසා නෙමෙයි. ඒ ඇවිදින අයත් එක්ක තරහින්වත්, දුවන අයත් එක්ක තරහින්වත්, දඟලන අයත් එක්ක අමනාපයෙන්වත් නෙමෙයි. එහෙම කිසිම ගැටලුවක්, ගැටුමක් අපේ හිතේ නැහැ. ඇත්තටම හදන්නේ ඒ නිසා ඒක උදව්වක් වන නිසා. නැතුව ඒ පේන රූපත් එක්ක පාටත් එක්ක ඒ අනිත් වර්ණත් එක්ක ඒවත් එක්ක තියෙන අපිට තියෙන අමනාපයක් නිසා නෙමෙයි. ඊළඟට ඒ ටික අපි බාහිර වශයෙන් භෞතික වශයෙන් කරගත්තත් අපට ලේසියෙන් කරගන්න බැරි අභියෝගයකට ඔබත් මාත් ඊළඟට මුහුණ දෙනවා. මොකද මේ අභියෝගය මේ හිත කතා කරන එක. හිතෙන එක, සිතිවිලි එන එක. හිත දුවන එක. දාර විදියට ඇහැව හදන්න පුළුවන්. කොහොම හරි අමාරුවෙන් කොටයක් උඩ වාඩි කරවන්න පුළුවන්. නැතිනම් සක්මනේ යෙදවන්නට පුළුවන්. නමුත් ඔය සියලුම ඒ පසුබිම හදාගත්තත් ඊළඟට ඔන්න ප්‍රශ්නෙට එනවා. දැන් භාවනාවේදී කෙනෙකුට පුළුවන් ඔය හිත හිත ඉන්නට ඇස් එකක් වහගෙන එක ඉරියව්වක හොඳට වාඩි වෙලා නැතිනම් සක්මන් කරන්නේ හැබැයි හිත හිත හිත හිත ඉන්නේ අප පිටින් බලනකොට හිතෙනවා ඒ කරත්තා භාවනා කරමින් සිටිනවා කියලා. දැන් මොහොතකට බලන්න ඔය අප නගරයේ මැදින් එන විට අපට පේනවා මිනිස් අපි හැමදෙනාටම පේනවා. පිරිමි අය පේනවා, කාන්තාවෝ පේනවා, වැඩිහිටි අය පේනවා, ළමයි පේනවා. විවිධ පුද්ගලයෝ අපට පේනවා. ඒ අය ඇඳන් ඉන්න ඇඳුම් පේනවා. සතු පාට, නිල් පාට, කොළ පාට, සුදු පාට වර්ණ පේනවා. ඒ ඇත්තෝ කොණ්ඩේ తీරලා තියෙන විදිහ පේනවා. එල්ලගෙන යන ගමන් මලු පේනවා. මොනවද රැගෙන යන්නේ කියන එක අපිට සමහර විට පේනවා. අපින් එල්ලන් යනකොට එළවලු ගෙනියනවා, පළතුරු ගෙනියනවා වෙන මොනවා හරි රැගෙන යන්නේ ඒ සියල්ල පේනවා. කවුරු එක්කද යන්නේ කියන එක පේනවා. ඉතින් අපි ඒව ගැන අවධානයෙන් ඉන්නවා. අවධානයෙන් ඉන්නවා කියන්නේ අපි ඒව ගැන හිතනවා, කල්පනා කරනවා, ඒවයි ලක්ෂණ අවලක්ෂණ, හරි වැරද්ද විනිශ්චය කරනවා. අපිම හිතින් සතුටු වෙනවා, අපිම හිතින් දුක් වෙනවා. නමුත් මොහොතකටවත් හිතලා තියෙනද මේ අය මොනවා හිත හිතද මේ යනවා ඇත්තේ? මේ ප්‍රශ්නය මේක ඇත්තටම මේ භාවනාවේදී අපිට අපේ හිත දුවන ආකාරය පේනකොට අපිට එහෙම පේන කෙනෙකුට මතු වෙන්නට පුළුවන් ප්‍රශ්නයක් මේ අය මොනවා හිත හිතද මේ යනවා ඇත්තේ මේ පේන දේ මේ පාට ඇඳුම් ඇඳගෙන ඒක පේන්න තියෙනවා. එළවලු ටිකක් ඔසවගෙන නැතිනම් වෙන සීනි හාල් ටිකක් අරගෙන පොතක් අතින් අරගෙන කුඩයක් ඉහළගෙන අවු කණ්ණාඩියක් දාගෙන ඒ සියල්ල පේනවා. ඒ සියල්ල ප්‍රකාශ වෙමින් මොනවද හිතගෙන හිතේ යනවා ඇත්තේ. අපිට ඒක තේරුම් ගන්න බෑ. නමුත් ප්‍රශ්නේ වැදගත් අහන එක. මක් නිසාද ඔය ප්‍රකාශ වෙන හැම දෙයකම වඩා වෙනස් හිතමින් සිටින දේ මොනවා හිත හිතද ඉන්නව ඇත්තේ අනිත් පැත්තෙන් ඒ වෙලාවට ඊළඟට ওই ප්‍රශ්නේ ආපු ගමන් ඇහෙන ඊළඟ ප්‍රශ්නේ තමයි මා මොනවද මේ සිතමින් සිටින්නේ ඒ මා දන්නවද දැන් මට අනිත් කෙනෙක් හිත හිත ඉන්න එක දැනගන්න බෑ කොහොමද හැබැයි හිත හිත ඉන්නව ඇත්තේ නිකන් නම් නෙමෙයි යනව ඇත්තේ මොනවා හරි හිතමින් යනව ඇත්තේ ඒ ඇයට මතක නැතුව ඇති තමන්ගේ අතේ එළවලු මල්ලක් තියෙන බව. ඒ කල්පනාවට වැටුනහම, ඒ හිතේ කතාවට එකතු වුනහම අපි මොනවද හිතමින් සිටිනවා ඇති? ඒ ඔය පේන දේවල් ඔය අභ්‍යන්තරයේ පේන්නේ නැති නිසා අපිට අනිත් අයගේ මේ බාහිර පේන දේවල් ගැන සමහර විට කල්පනා කර කර අප ඉන්නවා. ඒ යන වාහනවල ඒ වගේ පාට දිහා, ඒ වටිනාකම් දිහා ඔය ගැන හිත හිත ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට බලන්න මේ මෙතන ගැටුමක් තියෙනවා. ගැටුමක් කියන්නේ පරස්පරයක් තියෙනවා. මොකද්ද පරස්පරය? අපේ බාහිර ස්වභාවයයි අපේ අභ්‍යන්තර තත්වයයි දෙක එකට යන්නේ නැහැ. මේ දෙපැත්තකට යන්නේ. බාහිර වශයෙන් අපි කරන දේ කියන දේ ප්‍රකාශ වෙන දේ එකක්. හැබැයි අපේ හිත තියෙන්නේ වෙනම තැනක. හිතේ ලෝකයේ වෙනම තැනක. බාහිර ලෝකයේ තවත් තැනක. මෙන්න මේ පරස්පරය දිගින් දිගටම දිගින් දිගටම ඔබ තුලත් මා තුලත් ක්‍රියාත්මක වෙනවා. පරස්පරයක්. එතකොට මේ පරස්පරයේ තුල අප අර බාහිර වශයෙන් සංසුන් ඉරියව්වකට ආවහම බාහිර වශයෙන් අප දඟලන්නේ නැති ඉරියව්වකට ආවහම බාහිර වශයෙන් ඔය අතන මෙතන ඊළඟ තැන තියෙන තේන රූප දිහා අපි ඇහැ කරකෝ කරකෝ බලන්නේ නැති මොහොතකට පැමුණුනහම ඒ බාහිර වශයෙන් හරි සංසුන් හැබැයි ඒ සියලුම බාහිර නතර වීම තුළ අපේ මනසේ වේගය මහා සැඩපහරක් තේ ඔබටත් මටත් දැනෙනවා. ඒ සැඩපහරක් ඒකට හොඳම වචනේ තමයි මේ සැඩපහර කියන එක. ඒක මහා සැඩපහරක් තේ ගලාගෙන යන හැටි ඒ හැම තැනකම හැප්පෙමින් මහ හඬක් නගමින් උතුරා ගලමින් නතර වීමකින් තොරව දිගින් දිගටම දිගින් දිගටම අන්න ඒ ප්‍රවාහය කොහොමද නතර කරන්නේ මේ නතර කළ හැකි දෙයක්ද අපිට හිතා ගන්නවත් බෑ කොහොමද මේ සිතිවිලි ගංගාව මේ සිතිවිලි ගංගාවේ වේගය අඩු කරන්නේ මේ සිතිවිලි වල දෝංකාරය කොහොමද අඩු කරන්නේ තියනවද ක්‍රමයක් මෙය නිහඬ කරන්න? බොහෝ විට අප භාවනාව තුළ අතරමං වෙලා යන්නට පුළුවන් මේ සිතිවිලි සිතිවිලි සිතිවිලි මේවා ඔස්සේ දුවමි. හැබැයි අපිට දැනෙන්නේ නැහැ. හැය ගෙවෙනවා අපිට දැනෙන්නේ නැහැ. සමහර විට දවස් ගණන් ගෙවි ගෙවි යන්නට පුළුවන්. අපට දැනෙන්නේ අපි නගරේ ඇවිදිනවා, පේන ඇහෙන දේවල් ගැන හිත හිත අප දන්නේ අප කොපමණ දුරක් ආවද? ඒ පහු කරේ මොනවද? ඒ මොනවත් දැනෙන්නේ ඒ වගේ දවස් ගණන් දවස් ගණන් පහු කරන්නට පුළුවන් අප දන්නේ නැහැ. මේ නොදැනුවත් අප ඉන්නේ වෙනම මානසික ලෝකයක. කාලය ගෙවි ගෙවි යන්නට පුළුවන්. නමුත් අපට මේ හාන් කවිත්වයක්වත් ඒ පිළිබඳ අවබෝධයක් නැතුව එක් එක් අවදි ගෙවි ගෙවි යන්නට පුළුවන් ළමාවිය ඉවරවන්නට පුළුවන් අපම දන්නේ අපේ ළමාවිය අවසන් වූ බව. මත්සාද අප ඉන්නේ අර මානසික ලෝකයක් එක්ක ඒ මානසික ලෝකේ නැමැති සිතවිලි ප්‍රවාහයේ අප කිමිදිලා ඉන්නේ. ඉතින් මොනවා වෙනවද අප දන්නේ නව යෝන්දිය ඉවර වෙන්නට පුළුවන්. ඒත් අපි ඉන්නේ අර සිතිවිලි නිද්‍රාවේ. තරුණිය ගෙවිලා යන්නට පුළුවන්. බෙර ගහලා, පත් පිඹලා ප්‍රකාශ කරලා නෙමේ ඔය එකක්වත් නික්මලා යන්නේ. ඒවා නික්මනවා අපි දන්නේ නැහැ. මාළුවියට එළඹෙන්නට පුළුවන් අපට නෑ අවබෝධයක්. අප ඉන්නේ අර සිටිවිලි එක්ක ගතාගෙන යමින්. ජීවිතයක් අවසන් වන්නට පුළුවන්. ඒත් නෑ අපට අවබෝධයක්. ඒත් නෑ අපට දැනීමක්. ජීවිතයෙන් ජීවිතයට ওই විදිහට යන්නත් පුළුවන්. නැතුව අවදියක් නැතුව සිහියක් දැන් ධර්මයේ ප්‍රමාදේ කියා විස්තර කරන්නේ මෙන්න මේ தത്വයට මොකද්ද ප්‍රමාදේ කියා කියන්නේ මේ වෙන්නේ කුමක්ද පසු කරමින් යන්නේ කුමක්ද ඒ පිළිබඳ කිසිදු දැනීමි දැනුමකින් තොරව ඒ පිළිබඳ කිසිම වැටහීමකින් තොරව ඔහි දේවල් පහු කර කර යනවා කාලය ඔහි ගෙවි ගෙවි යනවා අපට දැනෙන්නේ මක්නිසාද අප ඉන්නේ අපේම සිතිවිලි ලෝකයක් ඇතුළේ හිර වෙලා අපේම අතීතය තුල අප සිහින දකිනවා අපේම අනාගතය ගැන අප මනෝලෝක ගොඩනගා ගන්නවා වර්තමානයේ ගෙවි ගෙවි ගෙවි ගෙවි යනවා. එතකොට එක්තරා විදිහක මත්වෙච්ච තත්වයක තමයි අපි ඉන්නේ. දැන් මත්ද්‍රව්‍ය ගත්තාම මත් වුණාම දන්නේ මොනවද වෙන්නේ කියලා. ඒ පිළිබඳ ලොකු අවබෝධයක් නැහැ. ඒ අවබෝධය අඩු කරගන්න තමයි මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. කෙනෙකු කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒතර ඒකනත් දන්නේ දහවල ගෙවිලා යනවා දන්නේ හවස ගෙවිලා යනවා දන්නේ නැහැ. හොඳටම මත් වෙච්ච කෙනෙක් මද්ද්‍රව්‍යයකින්. ණය පහන් වෙනවා දන්නේ නැහැ. ළමයි ඉස්කෝලේ යනවා දන්නේ නැහැ. ආපහු ගෙදර එනවා දන්නේ නැහැ. බඩගින්නද ඇති වෙනවා දන්නේ නැහැ. පිපාසය ඇති වෙනවා දන්නේ නැහැ. මිනිස්සු කතා කරනවා යාළු වෙනවා තරහ වෙනවා දන්නේ නැහැ. ඒ කිසිවක් පිළිබඳව ඔය ජීවිතේ සිද්ධ වෙන කොයි කිසිදු සිදුවීමක් පිළිබඳ සංවේදීතාවයක් නැති වෙලා යනවා අර මත්ද්‍රව්‍යයෙන් මත් වුනහම. හැබැයි සිදුවීම් වෙනවා. කෙනෙකු මත් වෙලා හිටියා කියලා මොනවා හරි දීලා ජීවිතේ නතර වෙන්නේ නැහනේ. ලෝකේ නතර වෙන්නේ ඒ සිදුවීම් දිගටම දිගටම දිගටම වෙනවා. හසු කරමින් යනවා තප්පර කටුව කැරකෙනවා වේගෙන් විනාඩි කටුව කැරකෙනවා පැය කටුව කැරකෙනවා දවස් ගෙවිල යනවා ඉර පායනවා බහිනවා හඳ පායනවා බහිනවා රැය වෙනවා දවල් වෙනවා සති මාස අවුරුදු ඒක තමයි මත්වීමේ ප්‍රතිඵල ඒ නිසායි කියන්නේ ඒක ඔය පස්වෙනි ශික්ෂා පදයේදී කියන්නේ දෙලින්ම මත්පැන් බොන්න එපා කියපේක විතරක් නෙමෙයි එතන මේක විශේෂණ පද දෙකක් තියෙනවා මජ්ජපමා මත්වීමට සහ ප්‍රමාදයට හේතු වෙන සුරාමේරයෙන් සුරාමේරය කියන්නේ දෙකක් විදිහට ඔය පැහැෙන දේවල් කියන්නේ කාවගේ පැහැෙන දේවල් සුරාව මේරය ඊළඟට ඔය වාෂ්ප කරලා ගන්න ওই දෙකම දෙකක් විදිහට සුරාමේරය වෙන විස්තර කරන්නේ ඔය කොයි ක්‍රමයෙන් හරි මොනවා හරි පාවිච්චි කරන්න එපා ප්‍රමාදයට සහ මත්වීමට හේතු වෙන මක් නිසාද ඒ තැනැත්තා තමන්ගෙන ජීවිතය තුළ නැති වෙලා යනවා. තමන්ගෙන ජීවිතය අහිමි කරගන්නවා. ජීවිතය කියලා කියන්නේ මෙතන ඔය කායික නිරෝගීතාවය විතරක් නෙමෙයි. ඒ ආත්මාව නිරෝගීතාවය විතරක් නෙමෙයි. මේ වර්තමාන මොහොත නැති කරගන්නවා. වර්තමාන මොහොතේ මොකද වෙන්නේ කියන ඒ සිහිය නැති වෙලා යනවා. හැබැයි වර්තමාන මොහොතවල් ලක්ෂ කෝටි ගණනක් ඇවිත් නැති වෙලා යනවා. ඇවිත් නැති වෙලා යනවා. අපි ඒ වගේ ප්‍රයෝජන ගන්න නැහැ. මත්යන් දීපු කෙනෙක් වර්තමාන මොහොතෙන් ප්‍රයෝජන ගන්නෑ. වෙරි වෙච්ච කෙනෙක්, මත් වෙච්ච කෙනෙක් එයාට බෑ ප්‍රයෝජන ගන්න. ඒවා නැති වෙලා නැති වෙලා නැති වෙලා නිකම්ම හරි අපරාධයක්. ඔහේ බස් යනවා වගේ අපිට යන්න හිතන් ඉන්නවා නමුත් බස් යනවා හිත ඒවා අපි නගින්න ඒවා යනවා පහු කරමින් යනවා අපි හිතිය තැනම ඉන්නවා නිින්දෙදිත් ඒක නෙවෙන්නේ ඒක නිදිමත කියන්නේ එතෙන්දිත් ඔය දෙයම වෙනස් විදිහකට වෙන්නේ අපි දන්නේ නිින්ද තුල අපිට මොනව ඇහුණද දන්නේ මොනව හිතුණද දන්නේ නැහැ වෙලාව කොච්චර කියාද මොනවත් දැනෙන්නේ ඒ දැනීම නැති වෙලාව යනවා මත් උනහම ඒක තමයි නිදිමත කියලා කියන්නේ. ඊළඟ හුඟක් ආහාර ගත්තාම ඇති වෙන මතක් තියෙන බුදිමත කියලා කියන්නේ. හුඟක් කෑම ගත්තාම මොනවා හරි බුදිනවා කියන්නේ කෑමනේ. ඒතට ඒ බුදිමත කියන්නේ හුඟක් කෑවහම ඇති වෙන මතක් වෙන. ඊට පස්සේ එයාට නැහැ අර මොහොතින් මොහොත මොහොතින් මොහොත ඉන්න පුළුවන් තරම් සියුම් තීක්ෂණ භාවයක නැති වෙලා යනවා. ඔක්සියලුම ක්‍රියාකාරීත්වයන් මන්දගාමී වෙනවා. හුඟක් ආහාර ගත්තාම අක්සරේ ආහාර දිරව ගන්න දැන් අර ඔක්කොම ශක්තිය එතෙන්ට දාන්න වෙනවා. එතකොට මේ ජීවිතේ මොකද වෙන්නේ කියන එක ජීවිතේ හරි වේගෙන් ගෙවිලා යනවා. අපි හුඟක් කාලා අපේ එක තැනක හිටියා කියලා ජීවිතේ නතර වෙන්නේ ඒ ලෝකයේ ඒ කැරකිච්ච වේගෙන්ම කැරකෙනවා. ඉතින් අපි ඒ වේගෙට ලෝකයේ කැරකෙන වේගෙට ඒ කට්ටෙන් කට්ට අඳුනා ගන්නට අපේ වේගය මදි වෙනවා. ඔය සියලුම මතවල් මත්ද්‍රව්‍ය වලින් ඇති වෙන මත් වීම, නිින්දෙන් ඇති වෙන මත් භාවය, උගාක් ආහාර අරගෙන ඇති වෙන බුදිමත් මේ සියලුම මත් වීම තිබුණත් නැතත් අපි මේ දුවන හිතින් මත් වෙලා ඉන්නේ. මේ කෙලවරක් නැතුව කතා කරන හිතින් මත් වෙලා ඉන්නේ. ඒ ඒ මාත්‍ර ඒක මාත්‍රාවියක් වගේ කොච්චර ඇබ්බැහි වෙලාද ඔබත් මා හිතන්න හිතන්න හිතන්න මේ සිටීමට අප කොපමණ බැහැ වෙලාද? මත්පැන් බොන කෙනෙක් සමහරට දවසට දෙපාරක් තුන් පාරක් මත්පැන් බොනවා ඇති. නිදා ගන්න කෙනෙක් දවසට දෙපාරක් නිදා ගන්න නැති වැඩිම වුණොත්. හොඳටම ආහාර ගන්න පුරුදු වෙච්ච කෙනෙක් දවසට තුන් පාරක් හතර පාරක් පහ පාරක් කනවා ඇති. බුද්ධිමත් වෙනවා ඇති. නමුත් ඒ සියලුම මතවල් වලට වැඩි ඒවත් හරි භයානකයි ඒ සියලුම මත්වීම් වලට වඩා මේ සිටීමට ඇබ්බැහිවීමෙන් මත් වුනහම ඒ තැනකට හැම මොහොතකම හිතන්නට ඕනේ. මොනවා හරි හිතන්නට ඕනේ. නොහිතා ඉන්නට බැරි තත්ත්වයකටපත් වෙනවා. කල්පනා නොකර ඉන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. අතීතයේ අවුස්සන්නේ නැතුව ඉන්න බැරි වෙනවා. ඕනෑ වුණත් නැතත් අනාගතයේ පිළිබඳ සැලසුම් හදන්නට හැදූ සැලසුම් සංශෝධනය කරන්නට නැවත නැවතේ පෙරල්ලා බලන්නට ඒ ඕනකම අනිත් අය කරන තියෙන දේවල් පිළිබඳව දිගින් දිගටම විවේචනය කරන්නට මනසින් මේ මේවනේ අපි කරන්න හිතනවා කියලා කිය අමුතු දෙයක් කරන්නේ නැහැ ඒක මත් වීමක්. ඒකට අපි ඇබ්බැහි වෙලා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි නොවුනත් අපි නිින්දට එපමණ ඇබ්බැහි නොවුනත් කෑමට එපමණ ඇබ්බැහි නොවුනත් මේ සිටීමට අපෙන් බැහැ වෙලා සිටීම නැමැති මත්ද්‍රව්‍යයට ඔබත් මාත් මේ ශාලාවේ සිටින ශාලාවෙන් පිට ඉන්න හැම මිනිස්සෙක්ම අඩු වැඩි වශයෙන් ඒකට ඇබ්බැහි වෙලා ඒ ඇබ්බැහි වෙලා විතරක් නෙමෙයි ඒ නැවත නැවත නැවත ඒ කල්පනා කිරීමෙන් මත් වෙනවා. ඒක නැතුව බැරි වෙනවා. දෙවුලනවා. ඒකනේ අපිට නිහඬව ඉන්නට බැරි. කියන්නේ කටින් නිහඬව ඉන්නත් බැරි ඒකයි. ඒ හිතේ කතාවනේ කටින් එළියට යන්නේ. හරියට මත්පැන් බොන්න පුරුදු වෙච්ච කෙනෙකුට නැති වුණාම ඉන්න බැරි තත් ඊට වඩා අපහසු තත්යකටපත් වෙනවා. හිත නිහඬ කරන්නට කියාම ඊට වඩා අපහසුයි අපිට අමාරුයි ඊට වඩා අභියෝගයක්. මේ සිටීමෙන් මොහොතකට හරි වෙන් වෙලා ඉන්න එක. අන්න මේ සිටීමෙන් වෙන්වීමට තමයි විවේකයේ කියලා කියන්නේ. මේ විවේක කියන වචනේ තේරුම හිතක් වෙන් වෙනවා. මොන වගේන්ද අප ඇබ්බැහි වෙලා තියෙන දේවල් වලින්. ඇබ්බැහි වෙලා තියෙනවා නම් කෙනෙක් දිගින් දිගටම වැඩ කරන්නට එයාට විවේකයක් නැහැ. ඒතර විවේකයේ කියන්නේ ඇබ්බැහි වෙලා තියෙන වැඩ කිරීමේ වෙන් වෙලා ටිකක් ඉන්නවා. ඒක තමයි විවේක දිනයක් කියන්නේ. යා වැඩ කරන්න දිගටම පුරුදු වෙලා තියෙනවා. විවේක ගන්නවා කියන්නේ ඒකෙන් වෙන් වෙලා ඉන්නවා. ඒකට කතා කරන්න කතා කරන කතා කරන කෙනෙක් විවේක ගන්නවා කියන්නේ ඒකෙන් වෙන් වෙලා ඉන්නවා ටිකක්. එතකොට ඔන්න කායික විවේකයේ ඊළඟට වචනේ විවේකයේ ඊළඟට මානසික විවේකයේ චිත්ත විවේකයේ. දැන් භාවනාව එන්නේ ඔතෙන් අමාරුම තැනට. මේක හරි අමාරුයි. ඒක අප පිළිගන්නට ඕනේ. අවුරුදු ගාණක් මත්ද්‍රව්‍යයකට ඇබ්බැහිච්ච කෙනෙකුට අමාරු කොපමණ අමාරු දෙකෙන් බේරෙන්නේ බැරි නෑ පුළුවන් හැබැයි ඒ තැනට කොපමණ අභිහිතක් ගන්න ඕනේද? ඊට වඩා අමාරුයි මේ සංසාරේ පුරාම සිටීම නැමැති මත්ද්‍රව්‍යයෙන් මත් වෙලා ඊට ඇබ්බැහි වෙලා ඒ තුලම කිමිදෙමින් සිටින ඔබටත් මටත් ඉන්න ඈත් වෙන්න. ඒ නිසායි භාවනාව අපහසු වෙන්නේ. හැබැයි මේ භාවනාව තුළ අපි කිසියම් වූ අත්දැකීමක් ලබනවා ටිකක් හරි ඈත් දැන් ආනාපාන සතියට එන්න බලන්න. එතන අපි වචන පාවිච්චි කරන එක අඩු කරනවා. දැන් මේක තමයි භාවනාවේ මූල ධර්මය. බෞද්ධ භාවනාවේ මූල ධර්මය මොකද්ද? වචන අඩුයි. දැන් අනිත් හැම භාවනා ක්‍රමයක් තුළම වචන පාවිච්චි කරනවා. හිතනවා මන්ත්‍ර ජප කරනවා. දැන් බෞද්ධ භාවනාවට එනකොට වචන අඩුයි. එක්ක වචන ඇත්තෙම නැහැ. ආනාපාන සතිය එනකොට අපි වචන දෙකයි පාවිච්චි කරන්නේ. අවශ්‍ය නම් මේ ආස්වාස්යක් ප්‍රාස්වාස්යක්. ඇතුල් වීම පිටවීම. එතකොට ඔන්න ඔය වචන දෙකෙන් අපි අර වචන ලක්ෂ කෝටි ගානක කතාවක් වචන දෙකකට ගේනවා. ආස්වාස්යක් ප්‍රාස්වාස්යක්. ඇතුල් වීමක් පිටවීමක්. දැන් ඔය මොකක් හරි ඔය එකවත් ඔය වචන දෙකෙන් එකක් පාවිච්චි කරනවා. මුලදී. දැන් මුලදී මෙහෙම අපි ආස්වාදයක් කියලා කියනකොට ආස්වාද වෙලා ඉවරයි. ප්‍රස්වාසිනුත් භාගයක් වෙලා. ඉතින් ඒකට විදිහට අපි ප්‍රස්වාසය කියලා කියනවා. ඒ ප්‍රස්වාසය කියනකොට ආස්වාස වෙලා ඉවරයි. ඉතින් මේක හරි පටලැවිල්ලක්. ආස්වාසය කියන්න බෑ ආස්වාසි මදි වෙලාව. ප්‍රස්වාසය කියාගන්න බෑ ප්‍රස්වාසයේ විදිහට වෙලා ඉවරයි. කමක් නැහැ. වඩාත් වැදගත් වෙන්නේ ඊට වඩා මේ වචන දෙක තුල අපට රැඳෙන්නට පුළුවන් නම් මේ වචන දෙකට අඩු කරන්න පුළුවන් නම් අපේ කතාව. ඒක තමයි වඩාත් වැදගත් වෙන්නේ. හැබැයි ටික ටික යනකොට ඔන්න අපිට ආස්වාදයක් කියලා ඒ වචනේ පාවිච්චි කරනකොට කෙරුවත් තවත් ආස්වාදයේ වෙනවා කියන එක තේරෙනවා. ඒ කියන්නේ හුස්ම එන එක දිගටම සිද්ධ වෙනවා. හැබැයි අපි ආස්වාදයක් කියලා දැනගෙන ඉන්නවා. ප්‍රස්වාසකෙදිත් ඒ වගේ. ප්‍රස්වාසයක් කියන වචනේ කියනවා කිව්වට කාම ප්‍රස්වාස වෙනවා. දැන් මොකද්ද මෙතන වෙන්නේ? මෙතනදී ඒ අපිට අත්දකින්නවා ක්‍රියාවක් ඒ ක්‍රියාවෙන් භාගීත්ව විතරයි අපේ කතාව තියෙන්නේ. ඊතුරු භාගී කතාවක් නැහැ. නිහඬතාවයක් කතාවක් දකින්නවා තව විදිහකට කියනවා නම්. ආස්වාසයක් කියලා හිතනකොට හිතලා ඉවෙනවා තවත් ආස්වාසය වෙනවනේ. මුලදී එහෙම වුන්නේ නැහැ. හැබැයි දැන් වෙනවා එහෙම තවදුරටත්. ඉතින්දී අපි වචනයක් ආයෙ කියන්නේ නැහැ. තවත් හුස්ම ගන්නවා කියලා කියන්නේ අපි එහෙම කියලා නිහඬව ඉන්නවද? ඒ නිහඬතාවය තුළ අර්ධ වශයෙන් හරි අපි අර සිටිවිලි නැති තැනකට එනවා. හැබැයි හුස්ම දැනෙනවා. ඉතින් තවදුරටත් යනකොට අපිට පුළුවන් මේ ආස්වාසයක් ප්‍රස්වාසයක් කියන වචන දෙකත් අතහැරලා දාන්න. ඒකත් ඕනේ නැහැ. මොකටද? අපිට දැනෙනවනේ හුස්ම ගන්නවා පිට කරනවා කියලා. ඉතින් ඕකට අමුතුවෙන් වචනයක් ඕනේද? අමුතුවෙන් ලේබල් එකක් ගහන්න ඕනේද? ඒ ලේබල් ගැහිවිලා අර කෙලවරක් නැතුව කතා කරන මේ කතාව අඩු කරගන්න උපක්‍රමයක් විදිහට වෙන මොනවත් නිසා නෙමෙයි. අන්න එතනදී එතනදී වචන නැහැ, කතාවක් නැහැ. හුස්ම එන බව දන්නවා, හුස්ම යන බව දන්නවා. ඒත් මේ වර්තමාන මොහොතේ අපි නිර්පරාදේ යන්නේ නැහැ. එක හුස්මක්වත් නිර්පරාදේ යන්නේ නැහැ. අපේ සිහිය දියුණු කරගන්නට, අපේ සතිය දියුණු කරගන්නට අපි මේ හැම හුස්මක්ම පාවිච්චි කරා. අන්න ඒකට තමයි අප්‍රමාදේ කියලා කියන්නේ. අපි ප්‍රමාද වුණේ නැහැ. නිකරුණේ. පාවිච්චියට ගන්න නැතුව නිකන් එක මොහොතක්වත් අපතේ යන්නේ නැහැ කියන එක. අන්න මත් නොවුණු ස්වභාවය දැන් මත් වීමනේ ප්‍රමාදය කියලා කියන්නේ මච්ච පමා. මත් වීමෙන්ම තමයි කෙනෙක් ප්‍රමාදයටපත් වෙන්නේ. එතකොට අප්‍රමාදේ කියලා කියන්නේ නැත්තම් මත් නොවීම කියලා කියන්නේ පූර්ණ වශයෙන්ම කෙනෙකු අවධානයෙන් සිටිනවා වර්තමාන මොහොතට හැම මොහොතක්ම ඇති වෙන හැටි දකිනවා නැති වෙන හැටි දකිනවා නොදැනුවත්ව නෙමෙයි Tamanta රහසෙන් හොරෙන් නෙමෙයි හුස්මවත් එන්නේ හුස්මවත් යන්නේ අන්න එතන ඒ නිහඬතාවය තුළ මත් නොවුණු නිහඬතාවය තුළ කෙනෙකු පූර්ණ වශයෙන්ම අප්‍රමාදී කෙනෙකු බවට පත් වෙනවා. පූර්ණ වශයෙන්ම කෙනෙකු ප්‍රයෝජනවත් ජීවිතයක් ගත කරන කෙනෙකු බවට පත් වෙනවා. අන්න ඒ ස්වභාවය තුළ මැරෙන්න දෙයක් නැති වෙලා යනවා. ඒ නිසායි අප්‍රමාදී තැනත්තා නොමරනවා කියලා ධර්මයේ තියෙන්නේ. ඒක නොමර මරණය නැති තැනට මාර්ගයේ විදිහට විස්තර කරන්නේ ඒකයි. මැරෙන්න දෙයක් නැති වෙලා නම් මොනවා මැරෙන්නද? මේ හැම දෙයක්ම ඇති වෙලා නැති වෙලා යන හැටි අවබෝධ කරගන්න උත්සාහ කරන කෙනාට මරණයක් නැහැ. එයා එයා කොහොමද දකින්න? එයා තියෙන දෙයක් නැති බව දකිනවා. විකටම තියෙයි කියලා යාට මොනවත් හිතෙන්නේ නැහැනේ මේ හැම දෙයක්ම මොහොතින් මොහොත ඇති වෙලා නැති වෙලා යන හැටි පේන කෙනෙකුට හිතේද මොනවත් දිගටම තියෙයි කියලා මොනවත් දිගටම තියෙයි කියන ඒ සිතිවිල්ල තුල කෙනෙකු සිහින ලෝකයක් හදාගන්නේ අපි මොහොතකට හරි මත් වුණොත් මොහොතකට හරි ප්‍රමාද වුණොත් අන්නේ ප්‍රමාද වුණු මොහොත තුල කෙනෙක් සිහිනයක් හදාගන්නට පුළුවන්. සමාවට තියෙන දේවල් වලින් සදාකාලිකත්වයේ පිළිබඳ හිණයක්. නමුත් මේ සිහියට එනකොට මේ නිහඬතාවය තුළ මත් නොවුණු ඒ නිහඬතාවය තුළ කෙනෙකුට ඉඩක් නැති වෙලා යනවා. නැතිනම් කෙනෙකු නොකරන දෙයක් බවට පත් වෙනවා. මැරෙන දේවල් වලින් නොමැරෙන සිහින දකින්න එක. ඔය අපි දකින්න හැම අමරණීය සිහිනයක්ම හදාගෙන තියෙන්නේ මැරෙන අමුද්‍රව්‍ය වල. හැබැයි අපි දකිනවා අමරණීය සිහිනයක් දිගින් දිගටම දිගින් දිගටම මම සහ මගේ අය එකතු කරගෙන ඒ මම සහ මගේ අය රැඳෙන ලෝකයක් තුල අමරණීය සිහිනයක් අපි දකිනවා. හැබැයි හැම කෙනෙක්ම හැම දෙයක්ම මැරෙනවා. ඉතින් මැරෙන දේවල් වලින් කොහොමද අමරණීය ලෝකයක් හදාගන්නවා. එතකොට මේ මොහොතින් මොහොත පවතින සිහිය තුළ මේ හැම දෙයක්ම මැරෙන බව පේනවා. හැම දෙයක්ම ඇති වෙලා නැතිලා යන බව දකිනවා. හුස්ම පවා, හුස්ම ගන්න කෙනා පවා, හුස්ම පිට කරපු කෙනා පවා. එතනදී ඒ තැනත්තා නොමැරෙන අර මැරෙන දේවල් වලින් නොමැරෙන හීනයක් හදාගෙන ඒක ඇතුලේ මත් වෙලා ජීවත් වෙන්නේ නැහැ. අන්න එහෙම මත් නොවි මොහොතින් මොහොත සිහියෙන් ඉන්න කෙනාට මරණයක් නැහැ. මක් නිසාද යාට මැරෙන දේවල් එකක්වත් එයා අයිති කරගෙන නැහැ. ඒතර මැරෙන දෙයක් සාක්වේ දාන් හිටියොත් තමයි නැති වෙන දෙයක් සාක්වේ දාන් හිටියොත් තමයි දවසක ඒ දේ නැති වෙලා යන්නේ. අපේ අතේ මොනවා හරි නැති වෙන්න පුළුවන් අයිස් කැටයක් තියන් හිටියා කියන්නේ. ඒක නැති වෙලා යයි ටිකකින්. ඒක තමයි ඇත්ත. දේවල් එනවා යනවා, එන යන දේවල් එන හැටිත් යන හැටිත් දකින්නවා තියාගන්නේ නැහැ. ඒ රඳවා නොගැනීම තුල මරණයකුත් නැති වෙලා යනවා. අන්න මේ නිහඬතාවය ඒ වූ දුරකට යන්නට දොරක් බවට පත් වෙනවා. මේ සිහියෙන් සිතිවිලි අඩු කරමින් වචන අඩු කරමින් දියුණු කරන ආර්ය නිහඬ බව මේ කාරණය දිගින් දිගටම භාවනාවට ගන්න දිගින් දිගටම තේරුම් ගන්නට උත්සාහ කරන්න සමස්ත බුදුදහමේම හරය සමහර විට මේ තුල දකින්නට කෙනෙකුට ඉඩ තියෙනවා. අපි බලමු ඒ සිහියට අපිට එන්නට පුළුවන්ද කියලා.